කාලකාරාම සූත්‍ර දේශනාවයි මාතෘකා කරන්න යෙදුනේ. මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ උරුවෙල වර්ගයේ සතරවෙනි සූත්‍රයයි. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වදාළ මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය එහෙම් පිටින්ම බුදුගුණ සාගරයක්. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සම්භාරයේ දැක්වෙන අද්විතීය දේශනාවක් තමයි මේ කාලකාරාම සූත්‍ර දේශනාව. මේ දේශනාව සම්බන්ධ ඉතිහාස ප්‍රවෘත්ති අප්‍රමාණ තියෙනවා. ඒ අතුරින් එකක් තමයි අපේ ශ්‍රී ලංකා ධර්ණී තලයේ අතීතයේ වැඩ සිටියා ස්වාමීන් වහන්සේ නමක් මහරහතන් වහන්සේ නමක් කාල බුද්ධ රක්කිත කියලා. මේ කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ මේන් තලාවේ කලදිය පොකුණ අසල තිබ්බ කල තෙමිරි ගහක් මුල වැටෙඳගෙන කලවර පෝයක් දවසකදී මේ කාලකාරාම සූත්‍ර දේශනාවෙන් රැ පහන්නද තුරු ධර්ම දේශනාවක් පවත්වාවදාලා එදා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ශ්‍රද්ධාතිස්ස මහ රජතුමා නන්ද තෙමිනියා නමුත් රජතුමා මෙතෙන්ද සම්ප්‍රාප්ත වෙන විටදී ආසන සියල්ලක්ම පිරී ගිහිල්ලා ශාලාවල ඉඳ නැහැ. ඒ නිසා මහ රජතුමා ශාමින් වහන්සේට පිටිපසෙන් ඉඳගෙන බණ ඇහුණා. බණ ඇහුවා. මේ දේශනාව කෙලවර වෙන විටදී රාත්‍රී ගෙවිලා කලුවේ මුදා වෙන විටදී මහ රජුරෝ බොහෝසෙන් සතුටටපත් වෙලා සාදුකාර දුන්නා. සාදුකාර දුන් වෙලාවේදී මේ ස්වාමීන් වහන්සේ අසවදාලා මහ රජතුමනි ඔබතුමා කොහෙද හිටියේ මෙච්චර වෙලා? ස්වාමීනි මමත් බණ ඇහුවානේ. කොහෙද හිටියේ? ස්වාමීනි මම මේ පිටිපස්සෙන් හිටියේ. කොයි වෙලාවෙද රජතුමනි ඔබ ආවේ? ස්වාමීනි ඔබ වහන්සේ මාත්‍රුකා ගාථා යුගලයේ දේශනා කොට නිමවත් වීම තමයි මං ආවේ. මහරජතුමනි ඔබ මේ රැ එළි වෙනතුරු හිටගෙන බණ ඇහිීම කොච්චර ආශ්චර්යයක්ද? ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රකාශ වෙන මේ සූත්‍ර දේශනාවක් මේ වාගේ එක දවසක් එළිවෙන තුරු නෙමෙයි මාංශයක් ඔබ වහන්සේ බණ ඇහුවා බණ දේශනා කළත් මං එළිවෙනකන් අහගෙන ඉන්නවා ඒ තරම්ම ස්වාමීනි බුදු ගුණ අහන්න මිහිරි. මේ ප්‍රකාශය කරන රජුරෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ තුන්යම් රාත්‍රියේ මුළුල්ලේ දේශනා කොට වදාළ බුද්ධ ගුණ සම්භාරය මහා විශාලයි. ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙපමණද? එලේ මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මහ රජතුමනි දෙගොඩ තලා ගලාගෙන යන මහ විශාල ගංගාවකට ඉදි කට්ටක් දාලා කෙනෙක් අල්ලගෙන ඉන්නවා. අතින් අල්ලගෙන ඉන්නවා. මේ ඉදි කට්ටේ සිදුරෙන් යම් ජල ප්‍රමාණයක් ගමන් කරනවා නම් ඒ ජලයේද වැඩි, ඉදි කට්ටේ සිදුරට පිටින් යන ජලයේද වැඩි කියලා හුවා. ස්වාමීන් ඉදි කට්ටේ සිදුරෙන් යන්නේ බොහොම සල්පයයි. පිටින් යන වතුර වැඩි. ඒ වාගේ තමයි මහරජේ මා විසින් රැඳි වෙනතුරු යම් බුද්ධ ගුණයක් දේශනා කළා නම් ඒ බුද්ධ ගුණ සම්භාරයේ එදිකට සිදුරෙන් යන ජලයේ ප්‍රමාණය වාගේ බොහොම සල්පය යල්පයි ප්‍රමාණ මාත්‍රයක් පමණයි. නමුත් මා නොදේශෝ බුද්ධ ගුණය අර පිටින් ගිය ජල කඳ වාගේ අප්‍රමාණයි අනන්තයි. මේ විදිහට උපමා රාශියක් පැහැදිලි කරලා බුද්ධ ගුණයේ සාරගර්භ භාවය පැහැදිලි කළා. ඒ වෙලාවේ මහරජුරුවන්ගේ හිතේ පුදුමාකාර සතුටක් සෝමනස්සයක් ඇති වුණා. ස්වාමීනි මට අද පූජා කරන්න යමක් අරගෙන එන්න බැරි වුණා. අහෝ ස්වාමීනි මේ අනන්ත ගුණ සම්භාරයෙන් යුක්ත බුදු පියාණන් වහන්සේට මේ බුද්ධ ශාසනයට මං අද පූජා කරන්නේ මොකද්ද? වෙන දෙයක් නෑ මේ මහා ශ්‍රී ලංකා ධරණී තලය බුද්ධ ශාසනයට පූජා වේවා කියලා පූජා කළා. එදා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමයේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්භාරය වෙනුවෙන් මේ මහ රජතුමාණන් ලංකාදීප ධරණී තලයෙන් පූජා කරන්න යෙදුනේ බුදුරජාණන් වහන්සේගේ අසාමාන්‍ය බුද්ධ ගුණ සම්භාරය ගැන වටහා දැන අවබෝධ කරගත්ත නිසායි අපිත් බුදුරජාණන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨ උත්මේද කියා වටහාගත් තරමට අපේ හදවතේ ශ්‍රද්ධාව පිරිසිදුව නැගී සිටිනවා. ශ්‍රද්ධාව වැඩෙන්න වැඩෙන්න අපේ චිත්ත සංතානය තුල ප්‍රසාදනීයත්වය ඇති වෙනවා පිරිසිදු වෙනවා. චක්‍රවර්ති රජුරුවන් යුදකා ප්‍රසාද මාණික රත්නය ඕනෑම මඩ වතුරකට දැම්මොත් ඒ මඩ කැලැත්තිලි සියල්ල අයින් වෙලා වතුර පිරිසිදු වෙනවා වගේ චිත්තසංතානය තුල ශ්‍රද්ධාව පහළ වුණාම සිත පිරිසිදු භාවයට ප්‍රභාසර භාවයට පවිත්‍ර භාවයට පත් වෙනවා. ඒ නිසා අපේ සිත අපි පිරිසිදු කරගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට යොමු කරගනිමු. පිරිසිදු සිතේ ධර්මීය මනාව කාවදිනවා පිරිසිදු වස්ත්‍රයකට සායම් පවද්දී හොඳට කාවදිනවා වගේ ඒ නිසා චිත්ත ප්‍රසාදයෙන් අපිටත් මේ බුදු ගුණ සම්භාරය ගැන අහලා මේ සූත්‍ර දේශනානුසාරයෙන් පිළිපැදලා මේ භයානක සසරෙන් මිදී අමා මහ නිවනින් සැනසෙන්නම ලැබේවා කියන අදහස හිතට ගමු. තින්තුනි මේ දේශනා කරන්න යෙදුණු කාලකාරාම සූත්‍රය බුද්ධ ශාසනයේ අඳුන්වා දෙන සූත්‍රයක්. ඒ කියන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී රටවල් 9කට බුද්ධ ධර්මයේ මෙදාහරිය බව මේ අත්වහලා තියෙනවා. ජහම්සඳ මහ රජතුමාණන්ගේ අනුග්‍රහකත්වයෙන් ඒ මේ අවස්ථාවේදී යෝනක රටට බුද්ධ ධර්මයේ පිටත් කරලා යැව්වේ මහා රක්ෂිත කියන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතයි. ඒ මහා රක්ෂිත මහරහතන් වහන්සේ යෝනක පුරේට මුලින්ම වැඩම කරලා බුදු දහමක් ගැන දන්නේ නැති බුද්ධ කියන වචනේවත් අහලා නැති ඒ ජනතාව ඉදිරියේ ඉස්ස ඉස්සෙල්ලාම මුලින්ම මංගල දේශනා වශයෙන් දේශනා කළා තියෙන්නේ මෙන්න මේ කාලකාරාම සූත්‍ර දේශනාවයි. එදා ඒ කාලකාරාම සූත්‍ර දේශනාව ශ්‍රවණය කරපු 137000 දෙනා චරුවන් සරණ ගිය මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් බවට පත් වුණා. ඒ වගේම දශලක්ෂය දශදහසක් දෙනා එදා බුද්ධ ශාසනයට ඇතුල් වෙලා පරිවිදම් පුරන්න ආරම්භ කළා. ඒ තරම් ආශ්චර්යවත් ශ්‍රද්ධා ජනනී සූත්‍ර දේශනාවක් තමයි මේ කාලකාරාම සූත්‍රය. අතීතයේ අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සාකේත නුවර වැඩ සිටමින් තමයි මේ දේශනාව සිද්ධ කොට වදාළේ. මේ සාකේතට වඩින්න හේතුභූත වෙච්ච పూర్ව කතාවක් තියෙනවා. ඒ කියන්නේ අපේ බුද්ධ ශාසනයේ අග්‍රදායකතුමා නම් වෙච්ච අනාථ පින්තික සිටුතුමාට හිටියනේ මහා සුභද්‍රා, චෝල සුභද්‍රා, සුමනා කියලා දූවරු තුන්දෙනෙක්. මේ තුන්දෙනාගෙන් චෝල සුභද්‍රාව විවාහපත් කර දෙන්න සරතුනේ සරසුනේ මිත්‍යා දෘෂ්ටික කුලයකටයි. ඒ කියන්නේ ශාකේත නුවරින්දපු කාලක සිටුතුමාණන්ගේ පුත්‍රයාණන්ට තමයි මේ චූල සුභද්‍රා විවාහ කර දෙන්න සූදානම් වුණේ. ශරුවක්ඥන් වහන්සේගෙන් විවාහයට කලින් අවසර පැතුවා. ඒ වෙලේ බුදු පියාණන් වහන්සේ අවසර දුන්නා බොහොම හොඳයි. ඒ අත්තන්ටත් අර්ථයක් සැලසෙන නිසා විවාහය සිද්ධ වේවා කියලා. එතින් චූල සුභද්‍රා විවාහ වෙලා කුලගෙදරට යන්න මත්තෙන් ජේතවනාරාමයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හම්බෙලා විශේෂ ආයාචනයක් ඉදිරිපත් කළා. මොකද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැන් පතිකුලයට යන්න සූදානම. මං ස්වාමියාගේ කුලයට ගියාට පස්සේ මට දම් පින්කම් කරන්න භාග්‍යතුන් වහන්සේ දකින්ද බණ අහන්න වැඩි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. යම් හේකින් මට බුදුරජාණන් වහන්සේට පණිවිඩයක් දෙන්න අවශ්‍ය වුණොත් ඒ වෙලාවට යම්කිසි පුරුෂයෙක් එවුවොත් සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒක විවාහ ජීවිතයට සුදුසු නෑ. ඒ නිසා ස්වාමීනි මට යම් අවස්ථාවක් ඇති වුණොත් අවකාශයක් අවශ්‍යතාවයක් මම මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ සිහි කරන්නම් භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් මගේ හිත දැනගෙන මට පිහිට වෙනසේක්වා කියලා ආයාචනයක් සිද්ධ කළා සරුවඥන් වහන්සේ මහත් කරුණාවෙන් ඒ කිවසාවදාලා ඒ සිද්දෙච්ච විදියටම චෝල සුභද්‍රා විවාහපත් වෙලා කාලක සිටුතුමාගේ නිවසට ගියා විවාහ මංගල්‍යයෙන් පස්සේ සතුටු සාමීචය දිච්ච මේ ජනතාව තමන් අනුගමනය කරන මිත්‍යා දෘෂ්ටියට අනුව ඒ අතෝ රාතුන් වහන්සේලා කියලා හිතාගෙන ඉඳපු අචේලකයෝ පිරිසකට දානයක් දෙන්න සූදානම් කළා ඒ ගෙදර. අචේලකයෝ කියන්නේ පින්විතුනි වස්ත්‍ර අඳින්නේ නැති පැවිදි ශාසනයෙන් බාහිර පැවිද්ද පිරිසක්. එතෙන් මේ අචේතක 500ක් දෙනාට ආරාධනා කරලා කාලක සිටුතුමාගේ ගෙදර සාකේත නුවර මහදානයක් දුන්නා. ඒ වෙලාවේ තමන්ගේ ලේලියට මාමණ්ඩිය කතා කරලා කියනවා අපේ රහතන් වහන්සේලාට වඳින්න එන්න කියලා. එවෙලේ මේ චූල සුභද්‍රාව කියා සිටිනවා අපෝ මේ වස්ත්‍රයක්වත් අඳින්නේ නැති අඩම තරමේ හිරියොත්ප්ප දෙකවත් නැති මේ අචේලක පිරිසට රහතුන් කියන්නේ කොහොමද? මගේ ශ්‍රාවකයන් වහන්සේලා නම් එහෙම නෙමෙයි. මගේ රහතන් වහන්සේලා, මගේ ශ්‍රාවකයන් වහන්සේලා බොහොම ශාන්ත ගති පැතුම් ඇති උත්තමයෝ කියලා ශ්‍රමණ ගුණ වර්ණනාවක් ඒ වෙලේ සිද්ධ කළා. සන්තින්ද්‍රියා සන්තමානසා සන්තං තේ සංගතං චිතං සොක්ඛිත චක්කු මිත භානි තානිසා සමනා මම නාගේ ශ්‍රමණයන් වහන්සේලා සංකේන්ද්‍රියා ශාන්තිඳුරන් ඇත්තෝ සන්ත මානසා ශාන්ත හිත ඇත්තෝ සන්තන්තේ සංගතං චිතං උන්වහන්සේලාගේ ගමන සිටීම් ඉරියව් ප්‍රවත්ම බොහොම ශාන්තයි කොක්කිට චක්කු යටට හෙළන ලද ඇස් ඇතිව වාසය කරන්නේ මිතබාණී වැඩි කතා නැහැ බොහොම නිහඬයි ඒ වාගේ තමයි මගේ ශ්‍රමණයන් වහන්සේලා කියලා ශ්‍රමණ ගුණ වර්ණනාවක් සිද්ධ කළා. ඉතින් මේ ශ්‍රමණ ගුණ වර්ණනාව අහලා කාලෙක සිටු සිටුතුමා නියම කළා හොඳයි. එහෙනම් අපි ඒ ඔබ කියන ශ්‍රමණයන් වහන්සේලාට දානයක් දෙමුකෝ. හොඳයි එහෙනම් හෙට දවසේ අපි ඒ ශ්‍රමණයන් වහන්සේලාට දානයක් දෙමු කියලා යෝජනාවක් කළා. චූල සුභද්‍රාවත් බොහොම හොඳයි කියලා සතුටින් බාරගත්තා. බාරගෙන දැන් කල්පනා කරනවා කොහොමද යොදුන් 120ක් දුරයි ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ දැන් වැඩ ඉන්නේ සවැත් නුවර මේ ශාකේත නුවරට යොදුන් 120ක් දුරයි ඉතින් කොහොමද එක දවසෙන් බුදු පියාණන් වහන්සේ වඩම්ම ගන්නෙ අර ආයාචනාවට අනුව මෙතුමිය මොකද කළේ මල් ගොඩක් ගෙන්න ගත්තා මල් රාශියක් මල් නිති අටක් පමණ අරගෙන උඩ මහන් සලාවට නැගලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න දිශාවට මුණලා වන්දනා කරලා බුදු ගුණ වර්ධනා කරා. ඒ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහන් නම් වෙනවා. සම්මා සම්බුද්ධ නම් වෙනවා යන ආදී බුදු ගුණ වර්ධනා කරලා අර මල් මිටි යට කෙමෙන් කෙමෙන් ආකාශයට විසිකලා ස්වාමීනි මාගේ මේ ආරාධනාව පිළිගනව ධාරණ ශේක්වා කියලා මල් ආකාශයට විසිකරා ඒ මල් අහසෙන් ගමන් කරලා ආශ්චර්යයි පින්තුනි බුදුරජාණන් වහන්සේගේ බුදු සිරසට ඉහළින් මල් වියනක් වාගේ ආකාශයේ රැඳී සිටිය ධම්සභා මණ්ඩපයේ බුදු පියාණන් වහන්සේ වැඩි ඉන්න වෙලාවේ ඒ දේශනාවක් කරන වෙලාවකයි මේ දේ සිද්ධ වුනේ කිසි කෙනෙක් දන්නේ නැහැ මේ මොකද්ද වුනේ කියලා බුදුරජාණන් වහන්සේගේ සිරසට ඉහළින් මල් වියනක් තියෙනවා දැක දැක දැක හැමදෙනා සතුටු වුණා එදා බණ අහන්න පින්වතුනි අනාථ පින්ඩික සිටුතුමාත් ඇවිල්ලා හිටියා. අනාථ පින්ඩික සිටුතුමා දාන ධර්ම දේශනාව ශ්‍රවණය කොට නිමවා බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්ද නමස්කාර කරලා දෙවැනි දවසට හෙට දවසට දානට ආරාධනා කළා. මේ මුකුත් දන්නේ නැහැ නේතුමා. එතෙන් බුදුරජාණන් වහන්සේ වදාලා මහරජතුමනි මම දානට ආරාධනාවක් පිළි අරන් ඉන්නේ. එනිසා දානට වඩින්න හැකියාවක් නැහැ. ඔබේ දියණියගේ දාන ආරාධනාවක් පිළිගත්තා. ඉතින් අව ස්වාමීන් යොදුන් 120ක් දුරින් ඉන්න දියණියගේ ආරාධනාව කොහොමද ඔබ වහන්සේ පිළිගත්තේ? මේ මල්වියනේ පේනවා නේද? මේ ඔබේ දියණිය විසින් වෙන ලද ඒවා. එතුමිය මේ මල්ලේවල මට ආරාධනා කළේ දානට වඩින්න. මම ආරාධනාව පිළිගත්තා කියලා මේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්න වෙලාවේ අනාථ පින්ඩික සිටුතුමාණන් ස්වාමීන් එච්චර දුර ඉන්න කෙනාම ඔබ වහන්සේ කොහොමද මේ දිවසින්ද දැක්කේ? එවලේ බුදු පියාණන් වහන්සේ වදාරනවා দূරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝ පබ්බතෝ අසන්තෙත්තන දිසන්දියත් ධාති චිත්තා යතසරා දුර තිබුණත් හිමාලය පර්වතේ බොහොම හොඳට ඕන කෙනෙකුට දැක බලා ගන්න පුළුවන්. අන්න ඒ වාගේ සත්පුරුෂයෝ දුර හිටියත් සත්පුරුෂයන්ට බුද්ධ ආදී ආරතුමන් වහන්සේලාට දැක ගන්න පුළුවන් බුදු කරුණාවට අරමුණු වෙනවා. නමුත් රාත්‍රියේ විද්ද ඊතලයක් විද්ද කෙනාටත් නොපෙනී යනා වගේ අසත්පුරුෂයා ධන මඩල ළඟ හිටියත් කරුණාවට පාත්‍ර වෙන්න විදියක් නැහැ. බුදු පිහිට ලබන්නේ ඇත්තන්ට පුළුවන් කමක් නැහැ. සකී අසත්පුරුෂ භාවය නිසා. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළාට පස්සේ අනාථ පින්ඩික සිටුතුමා බොහෝසෙන් සන්තෝෂයට පත් වුණා තමන්ගේ දියණිය පින්කම කරන්න යනවා නේද කියලා හිත පහදව ගත්තා. ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමත වදාළ ආනන්දය හෙට දුර ගමනක් වඩින්න තියෙන අභිඥාලාභී රහතන් වහන්සේලා 500ක් දෙනාට සලාක බෙදන්න දානට වඩින්නේ එහෙමයි ස්වාමීනි කියලා 500 දෙනා වහන්සේ තෝරගත්තා. ඊළඟට දිව්‍ය පුත්‍රයෙක් ගිහිල්ලා සූල <clears throat> සුභද්‍රාවට මේ පණිවිඩය කිව්වා. ඔබතුමියගේ ආරාධනාව බුදු පියාණන් වහන්සේ පිළි අරගෙන ඉන්නේ. හෙට දිනේ 500ක් දෙනා වහන්සේ සමග වඩිනවා බය නැතුව දාන හදන්න කියලා. සක්දේව රජුගේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට අනකරා 500ක් කුළු ගෙවල් මවන්න කියලා. චතරම් පාටින් බබලන කුළු ගෙවල් 500ක් මවල තිබ්බ ආකාශයෙන් බුදු පියාණන් වහන්සේ ඇතුළු 500ක් මහා රහතන් වහන්සේලාට වඩින්න. සාචරය මැද්දේ දෙවෙනි දවසේ බුදුපාමොක් මහා සංඝ රත්නය මේ නිවසට වැඩියා. වැඩියට පස්සේ ඊටාම ගෞරවයෙන් පිළිඅරගෙන මේ හැමදෙනා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට දානි පූජා කළා. සෝල සුබද්‍රාව දංගන දවසානේ බුදු පියාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාගේ ඥාතිවරු මිත්‍යා දෘෂ්ටිකයි ඒ නිසා යැත්තන්ට සුදුසු බණක් වදාරණසේක්වා භාග්‍යතුන් වහන්සේ යැත්තන්ට බොහොම ගැඹුරු ධර්ම දේශනාවක් බුද්ධ ශාසනය පිළිබඳව දේශනා කළා දේශනාව ශ්‍රවණය කරලා ඒ දෙනා සියලු දෙනා තෙරුවන් සරණ ගිය උපාසක පිරිස බවට පත් වුණා කාලගේ සිටුතුමා බොහොම සතුටු වෙලා තමන්ගේ ධනය බුද්ධ ශාසනයේ වියදම් කරමින් කාලකාරාමේ නැමැති විශාල ආරාමයක් හදලා සංඝ සතුකට පූජා කළා. මේ කාලකාරාමේ එක්තරා කාලයකදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙකදී අලුත පැවිදි වෙච්ච සාකේතවැසි භික්ෂුන් වහන්සේලා 500ක් දෙනා වහන්සේලා දන් සභා මණ්ඩපේ කතාවක් ඉපදෙව්වා භාග්‍යතුන් වහන්සේ නම් ආචාර්යයි භාග්‍යතුන් වහන්සේ මේ මිත්‍යා දෘෂ්ටික කුලය දහම් දශා පහදවා සම්‍යක් දෘෂ්ටිකයන් බවට පත් කරා අමෝහයෙන් මෝහයෙන් වැහි තිබුණු යැත්තන්ගේ හිත් ප්‍රඥාවෙන් ආලෝකමත් කරා නේද කියලා යැත්තු කතා කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මහණෙනි මේ ඇත්තෝ පමණක් නෙමේ අප්‍රමාණ ජනතාවකට පැහැදෙන්න තරම් ගුණ සම්භාරයක් බුද්ධ ජීවිතයක් තුළ පවතින බව පැහැදිලි කරමින් මේ කාලකාරාම නැමැති සූත්‍ර දේශනාව දේශනා කළා. මේ සූත්‍රයේ මේ නම ලැබෙන්න හේතුව කාලකාරාමයේ නැමැති ආරාමයේ තුලදී දේශනා කළ නිසා. සූත්‍ර දේශනාව ආරම්භ කරමින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රාහ්මකස්ස සසමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ඥානාමි මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේ දෙවියන් මිනිසයන් සහිත සත්ත්ව ප්‍රජාව විසින් යම් දෙයක් දක්නා ලද්දේද යමක් අසන ලද්දේද යමක් ආග්‍රහණය කරන ලද්දේද රස විඳින ලද්දේද ස්පර්ශ වශයෙන් පහස විඳින ලද්දේද යමක් හිතින් දැනගන්නා ලද්දේද හිතින් යමකටපත් උනේද යමක් හිතින් අනුවිචරණය කරන ලැබුවේද ඒ සියල්ල තමහං ජානාමි මම දනිමි ඒ සියල්ල තථාගතයන් වහන්සේ දන්නවා සමහන් අභ්‍යඥාසින් බුද්ධත්වයේ ලබන වෙලාවේ ඒ සියල්ල මම අවබෝධ කළා. තන් තථාගතස්ස විදිතං ඒ සියල්ල තථාගතයන් වහන්සේට ප්‍රකටයි. හැංගිච්ච දෙයක් කිසිවක් ලෝකේ නැහැ. නමුත් තන් තථාගතෝ න උපත්තාසි. ඒ කිසිවකට තථාගතයන් වහන්සේ හේතු වෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, එළඹ ගන්නෙ නැහැ. නෝපට්ඨාසි. ඉතින් මේ කාරණාව දේශනා කිරීම අට කතාවේ සඳහන් වෙනවා ਸਰුවක්ඥ භූමි කියලා. සබ්බඤ්ඤ භූමි කියන්නේ ඒකටයි. ਸਰුවක්ඥතා ඥානය ගැන දැක්වෙන සූත්‍ර පාඨය. ඊළඟට තන් තථාගතෝ න උපට්ඨාසි කිව්වා. ඒ කියන්නේ මේ ලෝකේ යන්තාක් ditta sutamata විඤ්ඤාත පත්ත පරියේසිත අනුවිචරිත මනස ධර්මතා තියෙනවා නම් ඒ කිසිවක් පිළිබඳව තථාගතයන් වහන්සේ දෘෂ්ටි වශයෙන් හෝ තෘෂ්ණා වශයෙන් හෝ එළඹ සිටීමක් නැහැ. ඒක තමයි ක්ෂීණාශ්‍රව භූමිය. ක්ෂීණාශ්‍රව භූමිය කියලා අටුවාවේ සඳහන් වෙන්නේ ඒකයි. මේ දේශනාව කරනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මේ ලෝකයේ පිළිබඳව අපි පින්වතුනි යෝ නොඑක් නොඑක් දේවල් දැනගන්නේ මානනය කරන්නේ මඤ්ඤණා කරන්නේ හඟින්නේ හිතන්නේ මතන්නේ බලන්නේ අවබෝධ කරන්නේ මේ ක්‍රම හතරට දිට්ඨ සුත මුත විඤ්ඤාත දිට්ඨ කියන්නේ ඇහෙන් දැකීම සුත කියන්නේ කනෙන් ඇසීම මුත කියන්නේ නාසයෙන් ගඳ සුවඳ දැනීමටත් දේහෙන් රස දැනීමටත්, කයෙන් පහස දැනීමටත් මේ තුනටම එකතු කරලා මුත්ත කියනවා විඳීම කියන අර්ථයෙන්. විඤ්ඤාත කියන්නේ මනසින් දැන ගැනීම. මේ ධර්මතා හතරෙන් තමයි ලෝකේ පිළිබඳව අපි සංඥා ගොඩ ගහගෙන ඉන්නේ. මේ හතරෙන් පිට ලෝකයක් නැහැ. එහෙනම් මේ හතර සදාගතයන් වහන්සේ ਸਰවාකාරයෙන් දන්නවා කියන්නේ මුළු ලෝකෙම දන්නවා කියන එකයි. හරියට අතට ගත්ත නෙල්ලි ගෙඩියක් වාගේ අතට ගත්ත වීදුරු බෝලයක් වාගේ මේ ලෝකේ යන්තාක් දැනගත යුතු තාක් දේ වෙද්ද ඒ සියල්ල තථාගතයන් වහන්සේ දැනගත්තා. ඒක තමයි සරුවක්න භූමියෙන් දේශනා කළේ. අනිත් වැදගත්ම කාරණේ තමයි තථාගතයන් වහන්සේ ඒ සියල්ල දැනගෙන ඒ කිසිවකට ඇලෙන්නේ නැතිව ඒ කිසිවකට බැඳෙන්නේ නැතිව හරියට අලපතක දියස්ත්‍රක් වාගේ නෙළුම් මලක තියෙන වතුර බිඳුවක් වාගේ කිසිම දෙයකට ඇලෙන්නේ බැඳෙන්නේ නැතිව નિરાශව මේ ලෝකයේ තුල වැඩ හිටියා. ඒක තමයි සීනාශ්‍රව භාවය. සීනාශ්‍රව කියන්නේ කෙලෙස් නැසුවා කියන එකයි. සීන කළා, නැති කළා, ශේ කළා, ආශ්‍රවයන් ශේ කළා. තථාගතයන් වහන්සේට කාමාශව නැහැ. භවආශව නැහැ. නිට්ඨාසව නැහැ, අවිජ්ජාසව නැහැ, කෙලෙස් ප්‍රහාණය කළ නිසා. ඒවා ඒ විදිහට දේශනා කරලා ඉන් අනතුරුව දේශනා කරනවා අර විදිහටම යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රාහ්මකස්ස සංසමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමේති වදෙය තං මම අස්ස මුසා මේ දෙවියන් බ්‍රහ්මයන් වරුන් සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ දැක්ක අසපු විඳපු දැනගන්නා ලද පත්වනු මනසින් අනු විචරණය කරන ලද යම් තාක් ධර්ම වෙත්නම් ඒ සියල්ල මම දනිමි කියා මම ප්‍රකාශ කරනවා නම් ඒක මගේ බොරුවක් වෙනවා මොකද්ද පින්විතනි මේ දේශනා කළේ මේ බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුරජාණන් වහන්සේ මේ දිට්ඨාදී ධර්මතා සියල්ල දැනගත්තට බුදුරජාණන් වහන්සේ දැනගත්තේ මේ ලෝක සත්‍යය දැනගන්න විදියට නෙමෙයි ලෝක සත්‍යය පංචස්කන්ධය දැකලා සත්‍යයක් වශයෙන් දැනගන්නවා කුජලයක වශයෙන් දැනගන්නවා ස්කන්ධ කොටක් දැකලා ආයතන සමූහයක් දැකලා ධාතු සමූහයක් දැකලා සත්‍යයේ කුජලයක් දැනගන්නවා. නමුත් තථාගතයන් වහන්සේ දැනගන්නේ මේක ස්කන්ධයක්, මේක ආයතනයක්, මේක ධාතුවක්, මේක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්, මේක හේතුඵල සම්බන්ධයක්, මේක ඇති වෙන නැති වෙන දෙයක්, මේක ඇලිය යුතු දෙයක් නෙමෙයි. මේක සංස්කාරයක් වශයෙන් බුදු පියාණන් වහන්සේ දැනගන්නේ. ඒ නිසා ලෝක සම්මුති වශයෙන් ලෝකයා දැනගන්න විදියට මම මේක දැනගත්තා කියලා මම ප්‍රකාශ කරනවා නම් ඒක මගේ බොරුවක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මම දනිමි කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. ඊළඟට තමාන් ඥානාමිච නජානාමිති ච වදෙය තං මම තං තම්පස්ස තාදිසමේව මම මේක දන්නවා ඒ වගේම දන්නේත් නැහැ කියලා කිව්වොත් ඒකත් ඒ වගේම තමයි තම්පස්ස තාදිසමේව ඒකත් බොරුවක්මයි. ඇයි? තථාගතයන් වහන්සේ මේක දන්නවා කියන්නේ බෑ. ලෝකයා දන්න විදිහට නෙමෙයි තථාගතයන් වහන්සේ දන්නේ. නොදන්නවා කියන්නේ බෑ. ਸਰවාකාරයෙන් තථාගතයන් වහන්සේ දන්නේ නිසා. ඊටාම ගැඹුරු අවස්ථාවක්. ඊළඟට දේශනා කරනවා තමහං නෑ ජානාමි නේව ජානාමි නෑ නජානාමි इति වදෙය සංමමස්ස කලි යම් හේකින් මම ප්‍රකාශ කළොත් මම මේවා දන්නේත් නැහැ නොදන්නේත් නැහැ කියලා. ඒක මගේ වාග් දෝෂයක් වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේලා මේ ව්‍යවහාරයේ ඉක්මවා ගියපු අවබෝධයක් තුළ පිහිටා ජීවත් වෙන්නේ. මේකට කියනවා පින්වත්නි සත්‍ය භූමිය කියලා. අටකතාවේ හඳුන්වන්නේ සත්‍ය භූමිය. මෙතන තියෙන්නේ තනිකර චතුරාර්ය සත්‍යය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊටාම ගැඹුරු කාරණයක්. ඉතිකෝ භික්කවේ තථාගතෝ දක්ඛා දක්ඛබ්බං දිත්තන්න මඤ්ඤති. මෙසේ වනායේ මහණෙනි තථාගතයන් වහන්සේලා තථාගතයන් වහන්සේ ඇහෙන් රූපයක් දැකලා දැක්කා කියලා හිතන්නේ නැහැ. මොකද්ද දැක්කා කියලා හිතන්නේ නැත්තේ මම දැක්කා කියලා හිතන්නේ නැහැ. දැන් අපි රූපයක් දැක්කහම මම දැක්කා කියලා හිතනවනේ. නමුත් තථාගතයන් වහන්සේ එහෙම නැහැ. තථාගතයන් වහන්සේ ඇහෙන් රූප දකිනවා. හැබැයි මම දකිනවා කියලා හිතන්නේ නැහැ. අදිත්තම් නමඤ්ඤති. ලෝකයා නොදැක්ක දෙයක් මම දැක්කා කියලා හිතන්නේත් නැහැ. දැන් අපි හිතනවානේ අනිත් අය දැක්කේ නැති දෙයක් මම දැක්කා කියලා. ඒ වාගේ තථාගතයන් වහන්සේ හිතන්නේ නැහැ ලෝකයා නොදුටු දෙයක් මම දැක්කා කියලා. අදිඨන්නේ මඤ්ඤති. ඊළඟට දක්ඨබ්බන්නේ මඤ්ඤති. දැක්ක යුතු දෙයක් තියෙනවා කියා තථාගතයන් වහන්සේ දකින්නෙත් නැහැ. හිතන්නේ නැහැ. මඤ්ඤණා කරන්නේ නැහැ. දක්ඨාරන්නේ මඤ්ඤති. දකින්නා වූ පුජ්‍යලයක් ඉන්නවා කියා හඟින්නේ නැහැ, හිතන්නේ නැහැ, මඤ්ඤණා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සියලුම ව්‍යවහාර මාත්‍රයන්ගෙන් ਸਰවාකාරයෙන් නිදහස් වෙච්ච උත්මය. ඒ නිසා එහෙන් රූපයක් දැකීමේදී සිදුවෙන ක්‍රියාවලිය දකිනා මිසක් සත්‍යයක් වශයෙන් දැකීමක් තියෙනවා කියලා හෝ නොදැක්ක දෙයක් දකිනවා කියලා හෝ දැක්ක යුක්තක් තියෙනවා කියලා හෝ දකින්නා වූ පුජ්‍යලයක් ඉන්නවා කියලා හෝ තථාගතයන් වහන්සේ මඤ්ඤණා කරන්නේ නැහැ. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගන්නෙ නැහැ. තෘෂ්ණාව කියන්නේ ඇලීම, දෘෂ්ටි කියන්නේ වැරදි දැකීම. සත්‍යයක් නැති තැන සත්‍යය දකිනවා. අනිත්‍ය දේ නිට්ටය වශයෙන් දකිනවා. දුක්ඛ සහගත දේ සුඛ වශයෙන් දකිනවා. අනාත්ම වූ දේ ආත්මයක් වශයෙන් දකිනවා. මේ දෘෂ්ටිය තථාගතයන් වහන්සේ සම්පූර්ණයෙන්ම නැසුවා. ඒකයි මේ කියුනේ. ඒ විදිහටම අනෙක් කාරණා ගැන දක්වනවා සුතා සෝතබ්බං සුතන්න මඤ්ඤති අසුතන්න මඤ්ඤති සෝතබ්බන්න මඤ්ඤති සෝතාරන්න මඤ්ඤති කනෙන් ශබ්ද අහලා ඇසිය යුක්තක් ඇහුවා කියලා හිතන්නේ නෑ නො අනින් අනුන් ඇස් නොඇසූ දෙයක් මා ඇසුවා කියලා හිතන්නේත් නෑ ඇසිය යුක්තක් තියෙනවා කියලා හිතන්නේත් නෑ අසන්නාවෝ කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේත් නෑ ඔය විදිහටම දිවෙන් රස විඳීම කයෙන් පහස විඳීම එවාගේම නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කිරීම ගැනත් මනසින් ධර්මතා දැන ගැනීම පිළිබඳවත් ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ පහදා වදාලා මේ විදිහට පහදලා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉතිකෝ භික්ඛවේ තථාගතෝ ditta sutamut විඤ්ඤාතබ්බේසු ධම්මේසු తాදී ඒව తాදී සම්හාතාදි තම්හා අඤ්ඤා පනීතතරෝ වා උත්තරීතරෝ වා නත්ථීති වදාමි ඒ නිසා තථාගතයන් වහන්සේ ditta sutta mutta විඤ්ඤාතබ්බේසු ධර්මේසු දැක්කයුක්තාවෝද ඇසියුක්තාවෝද විදියුක්තාවෝද දැනගතයුක්තාවෝද සියලුම ධර්මයන් පිළිබඳව කාදී ගුණයෙන් සමන්වාගතයි කාදී භාවයෙන් සමන්වාගතයි අන්‍යතා භාවයක් සිද්ධ වෙන්නේ නැහැ ඒ ආකාරයෙන්ම නොසැලෙන භාවයෙන් යුක්තයි මේ සාදී කියන වචනය හරි වටින වචනයක්. ගොඩක් වෙලාවට අපි සාදී කියන වචනේ තෝරන්නේ පටලෝ දහමෙන් කම්පා නොවන කියන අර්ථයෙන්. ඒ වගේම සාදී කියන වචනේ තේරුමක් තියෙනවා පින්වතුනි එසේ කියන එක. දැන් යාදිසං සාදිසං කියලා පද යුගලයක් තියෙනවා. සාදී කියන වචනේ තේරුම එතකොට එසේ කියන එකයි. යාදිසං කියන්නේ යම්සේද තාදිසං කියන්නේ එසේ. එතකොට දැකීමක් තුළදී ඒ දැකීමක් වශයෙන් දකිනවා මිසක් දකින්නා වූ පුජ්‍යලයක් ඇත කියා දකින්නේ නැහැ. දැකීමක් තුළ දැකීමක් ඇත කියා හිතීම සම්‍යක් දර්ශනයයි. දැකීමක් තුළ පුජ්‍යලයක් දකී කියා සිතීම විපරීත දර්ශනයයි. විපරීත දර්ශනය තමයි අඤ්ඤතා භාවය අන්‍ය ආකාරය තථාගතයන් වහන්සේ අන්‍ය ආකාරයකටපත් වෙන්නේ නැහැ ඒ ආකාරයේ තුලම ධර්මතාවය ධර්මතාවයක් වශයෙන් වටහාගෙන මේ ලෝකේ නොඇලී නොගැටි බොහෝම ශාන්තව වැඩ ඉන්නවා. ඒක තමයි මෙතනින් ගන්න තියෙන පාඩම. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ తాදී භාවය හා සමාන වූ අන්‍යතාදී භාවයක් කිසි කෙනෙක් ගාවවත් නැහැ. බුදුරජාණන් වහන්සේ ඇහෙන් රූප දැකලා ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ නැහැ. කනෙන් ශබ්ද අහලා ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ නැහැ. ඒ විදිහට ඉඳුරංගෙන් අරමුණු අරගෙන ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ නැහැ. ඒ විදිහටම ලාභයේදී යම් පමණකද අලාභයේ තේ විදිහටම වැඩි ඉන්නවා. යසසේදී ආයසසේදී කම්පා වෙන්නේ නැහැ. නින්දාවේදී ප්‍රශංසාවේදී කම්පා වෙන්නේ නැහැ. සුඛේදී දුකේදී කම්පා වෙන්නේ නැහැ වෙනස් භාවයක් දක්වන්නේ නැහැ ඒ ආකාරයෙන්ම වැඩ ඉන්නවා මේකට කියනවා පින්විතුනි තාදී භූමිය කියලා දැන් භූමි පහක් කියවුණා මුලින්ම සබ්බඤ්ඤ භූමි ඊළඟට තීනාශව භූමි ඊළඟට සත්‍ය භූමි ඊළඟට තාදී භූමි බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ සම්භාරය ගැන බුදුරජාණන් වහන්සේ අවසානයේ මේ ධර්ම ගාථා යුගලයෙන් මේ දේශනාව સમાપ્ત කරා මොකක්ද මේ ගාථා යුගලේ අපි මාතෘකා කළේ ගාථා යුගලයයි යං කිංච දිත්තං සුතං මුතං වා අජ්ජෝසිතං සච්ච මුතං පරේසං නතේ සුතාදී සය සංඋතේසු සච්ඡං උසං වාපි පරන්දහය මේ දිට්ඨ සුතමුත විඤ්ඤාතාදී සියලු ධර්මයන් පිළිබඳව යම් කිසි දැකීමක් හෝ ඇසීමක් හෝ දැන ගැනීමක් හෝ වටහා ගැනීමක් හෝ තියෙනවා නම් ඒවා මේ ලෝක සත්‍යය ගිලගෙන පවතිනවා අජ්ජෝසිතං ගිලගෙන පවතිනවා කොහොමද සත්‍යං නොසංවාපි ඇත්ත කියලා සහ බොරු කියලා අපි දැක්ක දේවල් ඇත්ත කියලා අපි හිතාගෙන ගිලගෙන ඉන්නවා සමහර දේවල් බොරු කියලා හිතාගෙන ගිලගෙන ඉන්නවා. මේ ලෝකේ සාමාන්‍ය පෘථග්ජන සත්‍යාගේ ස්වභාවය. නමුත් තථාගතයන් වහන්සේ තේසෝ සය සංවතේසෝ තාදී ඒ සය සංවත වූ දෘෂ්ටිගතික වූ ධර්මයන් පිළිබඳව තාදී භාවයෙන් යුක්තයි. වෙනස් වීමක් නැහැ. ඒ නිසාම සත්‍යං උසංවාපි පරන්දහය කවදාවත් තථාගතයන් වහන්සේ මේකම ඇත්තක් මේක බොරුවක් කියලා අනිත් ඒවා බොරු කියලා කවදාවත් ප්‍රකාශ කරන්නේ නැහැ අනුන් පිළිගන්නේ නැහැ අනුන් අදහන්න යන්නේ නැහැ මේ ගාථාවේ සාමාන්‍ය තේරුම ඒකයි ඊළඟට ඒතංච සල්ලම් පටිගච්ඡ දිස්වා අජ්ජෝසිතායත් පජා විසත්තා ජානාමි පස්සාමි තතේ වේතං අජ්ජෝ සිතං අත්ති තථාගතානං මේ හොල මේ දෘෂ්ටිය නැමැති හොල පටිගච්ඡ දිස්වා කල්ැතුව දැකලා මොකද්ද අජ්ජෝසිතායත්ත පදා විසත්තා මේ සත්‍යය මේ ලෝකයට ඇලුනා වූ සත්‍යය ගිලගෙන පවතිනා වූ තෘෂ්ණාව නැමැති දෘෂ්ටිය නැමැති හොල කල්ැතිව දැකලා ජානාමි පස්සාමි තතේ වේතං යමක් දැනගනිමිද යමක් දකිමිද එය එසේමයි කියා ගන්න දැඩි ආකල්ප වලින් මිදිලා ඒ ගිල ගැනීම වලින් මිදිලා තථාගතයන් වහන්සේලා වැඩ ඉන්නවා අජ්ජෝසිතං නත්ති තථාගතානම් කිසිම දෙයක් දැඩිව ගැනීමක් තථාගතයන් වහන්සේලාට නැහැ යන්නේ කාරණාවයි මේ දෙවෙනි ගාථාවේ සාමාන්‍ය තේරුම මේ කාරණා අනුව සලකා බලනකොට බලන්න පින්වත්නි අපි මේ ලෝකයේ තුල මුලා වෙලා ජීවත් වෙන්නේ අපි දන්න දේ අපි දැක්ක දේ අපි අල්ලගන්න යනවා බුදුරජාණන් වහන්සේ යමක් දැනගත්තා නම් යමක් දැකගත්තා නම් ඒ සියල්ල අතහැරියා ඒක තමයි වැදගත්ම කාරණේ බොහෝ විද්‍යාඥයන්ට මේ සසර ජය ගන්න බැරි වුණේ පින්වත්නි දැනගත්ත දේවල් අල්ලගෙන හිටපු නිසා නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ දැනගත්ත සියල්ල අතහැරියා. දැනගෙන අතහැරියා. ඒ අතහැරියේ මොකද? අල්ලා ගත යුතු කිසි දෙයක් මේ ලෝකේ සාරයක් නැහැ කියන බව අවබෝධ කරගත්ත නිසා. අල්ලා ගත යුතු දෙයක් ඇත කියන සංඥාව තුළ තමයි අපි මේ ලෝකයේ තුල මේ රැඳී ජීවත් වෙන්නේ. නමුත් අල්ලා ගත යුතු කිසිවක් සත්‍ය වශයෙන් ලෝ නැහැ කියන අවබෝධය තුල කෙනෙක් පිහිටියානම් ඔහුට අතහරින්න අමාරු වෙන දෙයක්වත් නැහැ. ඒ නිසා පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ ජීවිතය ගැන හිතලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ පූර්වාරාමයේ වැනි මහා විහාරස්ථානවල වැඩ සිටියා. ඒ විහාරස්ථාන රංකහවණු දහස් ගණන් කෝටි ගණන් වියදම් කරලා හදපු විහාරස්ථාන නමුත් ඒ කිසි දෙයකට බුදුරජාණන් වහන්සේ අලුනේ නැහැ බැඳුනේ නැහැ ඒවා මගේ කියලා හිතුවේ නැහැ බුදුරජාණන් වහන්සේට කොසල් රජතුමා අජාසත් රජතුමා බිම්බිසාර රජතුමා සුදෝවන් රජතුමා වාගේ මහ රජවරු ප්‍රණීත අග්‍ර රාජ භෝජනේ පින්දපාත වශයෙන් පූජා කළා. නමුත් ඒ කිසි දෙයක් බුදුරජාණන් වහන්සේ උසස් කොට සලකන්න ගියේ නැහැ. පුණ්ණානම් 16 පිළෝ ලුණු නැති රොටියක් බුදුරජාණන් වහන්සේ සම සතුටෙන් වැළඳුවා. කෝසෙය පට පිළියට වඩා පාංශකෝල චීවරය ප්‍රිය කළා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට අසහාය ශාස්ත්‍රුන් වහන්සේ නමක් වුණා. ඒ ආදර්ශය තුලින් අවබෝධය තුලින් මේ ලෝකයේ පිළිබඳව යථාර්ථය වටහා ගත්ත නිසා ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේට අපේ සිතින් කයෙන් වචනෙන් নমස්කාරය වේවා අනන්ත බුදුගුණ බලයෙන් අප හැම දිනාටම සැනසුමක්ම වේවා ආකාශට්ටහා ච භුම්මට්ටහා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටහා ච භුම්මට්ටහා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති Thank you. ධර්මානුශාසනාව ප්‍රේතු දේශකයාණන් වහන්සේ පූජනීය වේයන්කොඩ සුමන ස්වාමීන් වහන්සේ Thank you.